මේක අත මේ ආනුකුබ්බි වැඩ පිළිවෙල ක්‍රමානුකූල වැඩ පිළිවෙල පිළිවෙත ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ මේක ඇත්තටම සක්මන් කරනකොට වම දකුණු වශයෙන් කිරීමේදී පරියන්කේදී ආස්වාද ප්‍රසවාසය නැත්තම් පිම්බි වැකිලිම වශයෙන් කිරීමේදී දෙකටම පොදුවට වෙන විදිහට උත්තරයක් සපයන්න පුළුවන් අපේ හිත ගාහකලාවට විවිධ අරමුණු දිගේ දුවන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 tempat වෙන්න පටන් ගන්නවා. එතකොට හිත පිට යනවට වැඩිය ආනාපාන දිහාට හිත නැමිනවා හිත දිහාට ආනාපාන යනවා. ආන්නේ එහෙම වෙනකොට විතරක් මේ ආස්වාසේ පටන් ගන්නත් ඉස්සර වෙලා සතිමත් වෙලා කොහොමද නැති තැනකින් ආනාපානෙ පටන් ගන්නේ කියලා බලන්න ඉන්නේ. ඊට පස්සේ එම ආනපානිය ආස්වාසය. ආස්වාස හොඳට මැදට එනකොට නාස්පුඩු පුරවාගෙන ගිහිල්ලා ඒක කොහොමද අන්තිමටම ගෙවිලා ප්‍රස්වාසයක් කරන තරමට හිත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 මුළු භාවනාවෙම සර්වචන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් පෙන්වන්න හදන්නේ අරමුණක ඉඳලා අරමුණක් නැත්තන්ට යන්න තමයි. නිමිත්තේ ඉඳලා අනිමිත්ත සමාධියකට ගෙනියන්න හදන. මුලදී නිමිති ගන්නවා අපි. ගන්න මේ ආස්වාසය, මේ ප්‍රස්වාසය, මේ මුල, මේ මැද, මේ අග කියලා හැකිතාකයේ පෞද්ගලික ලක්ෂණ නිමිති ගැනීම කරනවා. අරමුණු කිරීම කරනවා. තවත් වචනයක් ඔකට යදනවා. නිමිති කරනවා, නිමිති ගන්නවා, අරමුණු කිරීම කරනවා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 තෘෂ්ණාවෙන් නැත්නම් ආර්ය පරිශ්‍රණේ හිතවිලක් කරන හිතවිල දිහා බලනින්න වේදනාවක් කරන වේදනාව දිහා බලනින්න ඒතර ඇති කරගත්ත සතියෙන් ඒක හරහා යන්න පුළුවන් ගැටයක් වෙන. එතකොට ඒකේ ඒ මෙහෙම කියන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස වශයෙන් හොඳට දැනගත් එක්කනට ශීක්‍රින් තේරෙන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රස්වාස දෙක කරවම් වෙනවා. ආස්වාස ප්‍රස්වාස දෙක කලවම් විතරක් නෙමෙයි අන්තිමට ගිහිල්ලා මේ වගේ සැක කරේ නැත්නම්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 ඒ නිසා කැලේ ඇතුළට ගියාට පස්සේ ආපහු යනව යනවත හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ගමේ ඉඳලා යනකම් කොට කොට යන්න කියනවා ගහින් ගන්න. ගියොත් ආපහු එන්න පුළුවන්. ඒ නිසායි කියන්නේ අරමුණ දිගට මෙනෙහි කර කර ඒ ඒ චිත්තක්ෂණේ ලකුණු ගනිමින් ගනිමින් ගනිමින් අන්තිම තිරුණ තැනට යන්න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 දීපු තෑග්ග බාර ගන්න හිතෙන්නේ නැහැ. අපි කියන තෑග්ගක් දෙනවට වැඩි වටන තෑග්ග බාර ගන්න කියලා. ඒ නිසා මේ තෑග්ග නිතරම අපි වෙනුවෙන් ලෑස්තිලා ඉන්නවා. අපේ සද්ධාව තව මෝරලාමදි, අපේ සීලය මේකට තරම් ගැම්ම දීලාමදි. ඉතින් ඒකකන් අපි මේ දෙන එක බාර ගන්නෑ. හැබැයි මේ බාරගත්ත එක කියන්නේ මේක නිවනවත් මොකක්වත් නෙමෙයි. ආධ්‍යාත්මික ගමනට මකර තොරණ මෙතන තමයි.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 කරනවා නම් ඊටාම පොදු කාරණාවක මෙනෙහි කරන්නේ ඉන්න බව එහෙම නැත්නම් දැනෙන බව වෙන විදිහට කියනවා මට කලබල වෙන්න දෙයක් නැහැ මට සතිය තියෙනවා කලබල වෙන්න දෙයක් නැහැ මට නිින්ද ගිල්ල නැහැ කලබල වෙන්න දෙයක් නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියන එක දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනකොට ඉබේම ඒ தত্ত্ব දෙක ගැලපෙන්න පටන් ගන්නවා පරියන්කයෝ සක්මනේ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 මේ ට්‍රාන්ස් වෙනවා. මේකේ වෙන්නේ මේක ඇතුළමයි. මොකක් හරි Taman සද්ධාවන්ත හොඳ වචන වචනයක් කියන පටන් අරගත්තාම ඒක සිද්ධ වෙනවා. ඒක නිසා මේ වචනේ කිසිම මොකක්ද කියන්නේ මැජික් ඵලයක් නැහැ. නමුත් Tamanගේ සද්ධා හිත දැනගන්න ඕනේ මේ වචනේ පාවිච්චි වෙන්නේ යහ දෙයකට, පිරිසිදු දෙයකට. ඒක කරනකොට කරනකොට මේ ভাইබ්‍රේෂන් එක එන්න පටන් අරගන්නවා. ඒක අර තායිලන්ත ක්‍රමේ තමයි මම හිතන්නේ මම කරලා නැහැ. කියනකොට මම දැක්ලා තියෙනවා මේ බුද්ධෝ කියන වචනේ. දෙක පරයන්ක භාවනා කරන වෙලදී නිදිමත ගතිය ඇති විට සිදු කිරීමට හැකි දෙයක් වෙද්ද ක්‍රම දෙකක් තියෙනවා මෙයා මේක නිතර වෙනවා නම් පරයන්කට කලින් සක්මන් කිරීල හොඳට මේ වීර්ය වඩන්න පුළුවන් දෙක අරමුණ මෙනෙහි කරන එක නැත්නම් විතක්කේ දන්නවනම් තමයි නිඳයාගෙන එනවයි කියලා මෙනෙහි කරන අරමුණ ආස්වාද ප්‍රසවාසය නම් ඒක තුනී වේගන යනකොට ඇතුල් වෙනවා පිට වෙනවා වගේ මෙනෙහි කරනවා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 හොඳටම කේන්ති කිය වෙලාවේදී තරහකාරයෙක් මෙනෙහි කරන්න ඕන වෙලාවට. එතකොට නිදුමට යනවා. ඒ කියන්නේ විතක්කේ පියාබාධ විතක්කයක්ම දැම්මොත් ඩයිනමයිට් වගේ. එතකොට ලේ ටික රත් වෙලා ඇඟ මේ හැමත ලේ ඇවිල්ලා අර නිදිමත වෙලා හිටියෝ බෑනේ අර වැඩේ කරගන්න. ඉතින් මේ වගේ ඒවත් කරත් ඇහි ඔය ටික සෙල්ලක්කාර වැඩි. ඒක ඇත්ත පොත්වල මේ කියලා නෑ. කරලා බලන්න විතක්කේ කියන එකට විශේෂණ පදේ ඕනනම් ඕන විදිහට මාරු කරගන්න මොකෙන් හරි විතක්කයක් දාන එකයි කරන්නේ. හැබැයි ප්‍රශ්න තියලා තියෙන්නේ ඒ දේද කියලා මට මේ වෙන්නේ නින්දයාගෙන ඉන්න එකද කියලා හඳුනා ගන්න බැරි වුණොත් අපිට උපක්‍රම යොදා ගන්න බැරි වෙනවා. හඳුනාගත්ත එක තමයි වැදගත් වෙන්නේ. ඒක සර්වඥාන්සේ කෙලින් සඳහන් කරලා තියෙන්නේ. තීන මිද්ද චෛසිකය ගැන කතා කරනකොට කලීස් වලදී සංඥා වෙනස් කරන්නේ.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 මොකෝ එකම භාවනාවක්වත් නැහැ අනතුරුදායක නැති. සරුවචනසේ දේශනා කර තිනවා ආනාපාන විතරයි ඒ කිසිම අතුරු ආන්තර නැති භාවනාවක්. ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලී කතා සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච. අනිත් ඕනම භාවනාවක හරියට ප්‍රයෝජනෙන් සලකලා වැඩ ගත්තේ නැත්නම් ඒකටම ආවේනික ආධිනාවයක්. තනි නෑ.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 වෙනදා ටෙලිවිෂන් එකක් දැම්මට දරුවෝ කතා කරලා ප්‍රශ්නයක් නැහැ. මේ මෛත්‍රී භාවනා කරන්න පටන් ගත්තට පස්සේ උස්සල පොළවේ ගහන්න හිතෙනවා. අර ගෙදර ඉන්න මිනිස්සු. ඉතින් ඒක හිතන එක සාධාරණ දෙයක් මේක ආගමානුකූල දෙයක් මට කේන්ති අනේ කියලා. නමුත් අර හිතේ තියෙන චපල ගතිය ඒ නිසා මෛත්‍රී භාවනා නරක නැහැ. ඒ කියන්නේ ද්වේෂ චරිතවලට ආනාපානේ හරියන්නේ නැත්නම් තදබල ද්වේෂ චරිතවල ආනාපානේ හරියන්නේ නැත්නම් මෛත්‍රියෙන් තනවා වඩලා හිත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 ඉතින් මං කෝ මං ආනාපාන කරපන් කියන්නේ නැත්නම් පිම්බි මැකිලිම කරපන් කියන්නේ නැත්නම් වාඩි වෙලා බලන්න කියන මොකද්ද එන්නේ කියලා ඒක දිගේ යන්න කියනවා. පැක්සයට පක්ෂ ගහයි කරන්නේ. ඇත්තටම මහසි සාඩෝ කියලා දුන්නේ ඕක. වාඩි වෙලා හුස්ම වැටෙනවා නම් බලන්න නැත්නම් මේක බලන්න කියන. ඒකල මහසි සාඩෝ මෙතන දැනුණත් මෙතන නැද්ද දෙකම ආනාපාන කියලා පොත ලිව්වා. මෙතන වැටුණත් මෙතන වෙනවා. වජිරාවාමෙන් ගැහුවා. අජිරාමේ දාසල World uh, Journal of Buddhist එකේ ගහලා තිබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන විකෘති කරගෙන මේ කොහොද යන උතරේ පිම්බීමක් හැකියාවක් ගන්න ඒක ආනාපානට හේතු කරනවා කියලා විශාල ලිපි ගණන වගේ ගියා. ඊට පස්සේ ඥානසන්තද කවුද කියලා අහපු කෙනෙක් මහසිසාද වෙනුවෙන් ලියලා. ඇත්තට මේ පටලවිල්ල නිසා මහසිසාඩෝ මේක ආනාපානේ නෙවෙයි. ඒකත් වායු පොට්ටබ්බ ධාතුවම තමයි. ඒක පිම්බීම හැකියාව මේක ආනාපානේ කියලා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 මේ කිඳා බහින ගතිය මේ ධර්ම පහ එකිනෙකට ප්‍රතිපක්ෂ වෙලා තමයි පරිඋත්ථාන කෙලස් නැති කරන තැන සිද්ධ වෙන්නේ කිව්වා දන්න කෙනාට ඒ කියන්නේ සුත්තමේ වශයෙන් දන්න කෙනාට ඒකේ පොඩි ගැම්මක් තියෙනවා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 ඒක වැඩක් නැහැ. පොලිස් කාර්යයක් ඇවිල්ලා නතර කළකොළු තමුසේ පැයක පැයකට මේ පැයකට හැතැම් 60කට වැඩි වෙයින් කියලා තියෙනවා. ඒකයි දඩ ගහන එක. පිස්සු කියන අතරලම විනාඩි 15ක්වත් නැහැ ඒගොල්ලෝ ගෙදරින් ගිහිට ඇවිල්ලා. කොහොමද පැයකට 60ක් ගියයි කියලා කියන්නේ. සාලාමිට ඒක ප්‍රශ්න නෑ අතුත්තු ලිනවා.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 ඒකේ ආධින වාසවද සලකන්න තියෙන ඊට වැඩි. ලස්සන සූත්‍රයක් තියෙනවා මම දන්නේ මේක ඔප්පු වේද කියලා එකෙන් සංඛතම සූත්‍රය කියලා. ඒකෙදී මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරද්දී අනේ තීර්ථක පරිප്രാජකෙක් නැත්නම් වෙන ආගමක ශාස්ත්‍රයක අදහන කෙනෙක් ඇවිල්ලා වාඩි වෙනවා. වඩනට පස්සේ සර්වඥාන්සේ බාහිර අරගෙන සාකච්ඡාවක් කරනවා ඒ පුද්ගලයාගෙන් ඔයගොල්ලන්ගේ ශාස්ත්‍රඥාන්සෙත් ඔයගොල්ලන්ට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 කියලා බුදුසසුනාච ආනන්ද හඳුනන කියනවා ආනන්දද කදාචි කරාචි ලෝකේ තථාගතෝ uppajjati ලෝකේ කියලා. ඉන්දලාවත් කලාතුරකින් තථාගතයන් වහන්සේ නම් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේත් කියනවා පවුපින් ගැන. කියනට ආනන්ද හඳුනන ධන ගහලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේගේ පවුපින් ක්‍රියාවලිය අපිට කියලා දෙන්න. ඊට පස්සේ කියනවා ඔය වගේම ਸਰවඥාන්සේ ආරක් කියන ඉස්සලා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 අර කරපු පුංචි අකුසල කර්මය අහෝසි වෙන්න ඉඩ තියෙනවා කියලා. මෙච්චර කරගෙන ආපු සතුම් මැරීමෙන් ඇති කරගත්ත අකුසල කර්ම අහෝසි වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ මොකද එයා ਸਰවඥාන්සේගේ බණ අහලා Taman පාපතරයක් කරගත්තේ නැහැ. මට ගොඩේ එන්න බෑ මං කාලා කන්නේ මං අපාගත වෙනවා කියෙබෙ නැහැ. එයා එදා කල්පනා කරා මේ කරපු දෙයට විරුද්ධව මොකක්ද? යම් හොරකමක් කරගෙන හිටපු කෙනේ ਸਰවඥාන්සේගේ බණ අහලා එදා ඉඳලා දන් දෙන්න පටන් ගන්නවා. කියලා යම් වෙලාවක ලෝකේ ඉන්නා තාක් මගේ දරුවෝ කුසින් වඩාගත් දරුවන් වගේ මම දන් දෙන්න ඕනේ කියලා ඥානෙ දීගෙන යනකොට අර හොරකම් කරපු අකුසල කර්මය අහුස් වෙන්න ඉඩ තියෙනවා. කීලිවල සර්වඥාන්සේ කියනවා මෙහෙමයි ආනන්ද මිනිස්සුන්ට බණ කියනවා වට්ටන්න නෙවෙයි නැගිටවන්න. හැබැයි කවුරු හරි හිතනවා නම් මම එක සතෙක් මැරුවා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 සාහර තුච්ච නරක වැඩ කරන්නේ ටික ටික ටික ටික හැරෙන්නයි ඕනේ කරන්නේ. හැබැයි අර කරපු අකුසල කර්ම ටික සීපත් කර කර ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා සර්වඥසි කියනවා යාගේ දෘෂ්ටි හොඳ නැති නිසා. ඒ කියන්නේ දේවාගම් වල මම හරි මේ ආලම මේ ගටන්න හදනව නෙවෙයි කියන්නේ සදාකාලික අපායට යොමු කරනවා කියලා කියන වචනේ කොච්චර මානව විරෝධීද කියලා හිතන්නේ. ඊට පස්සේ මනසට ආය නැහැ නේ කිසි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 ඒකෙදි තමන් ළඟ ඉන්න අල්පගෙදර එක්කනත් එක තමන්ට ගලපන්න බෑ. මොකද තමන් ගෙනාවු අකුසල කර්ම දන්නේ තමයි. පොඩ පොඩ වැඩි කරන යනකොට එයා ඉන්න වෙනම ට්‍රක් එකක්, කාර්යය ඉන්න වෙනම ට්‍රක් එකක්. ඒ නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ කුඩු මත්ද්‍රව්‍ය වලට අබ්බැහිච්ච මිනිස්සෙක්. එයා ඒක නැති කරගැනීම සඳහා සිගරට් එකක් බීලා අරක නඩත්තු කරන්න තමයි සිගරට් බොන්නේ කොහොඳයි.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 ඒ කරගන්න දෙක යාට කරගන්න ඇරලා අපි දැන් ගොනයි කරත්තේ විකුණලා තියෙන්නේ පන්න ගන්සබා බිස්නස් දැන් කරන්නේ නැහැ කියලා පැත්තකටලා ඉන්න එකයි තියෙන්නේ. ඒක තමයි වැඩක් බලන්න ඉන්න පුළුවන්. ඒකට පයට කුඹියක් මදනේ පෑගුණොත් අකුසල අඩු නැතිද? ඔච්ච පයට නොදැනී පෑගුණොත් දන්නේ නැහැනේ. කුඹිය විතර නෙදන්නේ.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 ඒ නිසා මේක <clears throat> මේ කියන්නේ නඩු අල්ල විසිකොල්ල දැම්මා. නඩුව කතා කරන දෙයක් ඇත්තේ නැහැ. මේ සිග්නලත් මම ගියා ඒ වගේ මේ තනකොළ කපලා තියෙනවා. දැන් ඉන්න මේ සත්තු ඉන්නවා මෙහෙත් ඉන්නවා මන්දගේ පොකුරු පොකුරුයි සත්තු ඉන්නවා ඒ ගස්වල සමහර තැන්වල. මීමැසෙක් විතරදී පුංචි සතෙක් මේ මේ මේ ක්ලයිමට් එකට ඇවිල්ලා ඉතින් මම යනකොට දැන් යෝගාචරක සානන්ස ඔය හැටි සක්මන් කරන්න එපා. ඔය හැම ගහකම පැදුරෙල්ලලා වගේ සත්තු. ඇත්තටම බලනකොට එතන උන්ගේ ලොකේෂන් මම හිටපදන තිබුණේ නැහැ. මම ඒ හැටේ සක්කම් වල තිබුණේ ඊට පස්සේ මම වටෙන් ගියා. එයා කිව්වා අපි දන්නේ සොරණ ගන්න අපරාධ සත්තු මරනවා. දැන් මම දැක්ක මෙතන මේ ගහේ ඉන්න ඒ සත්තු සමහර තැන් වල හේවන තියෙන තැන් වල පැදුරු ඉලෝ වගේ ඉන්නවා. ඉතින් ඒ වගේ තැන් වල ගිහිල්ලා කරගන්න යන්න එපා. නමුත් ටිකක් අතු ගන්නකොට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 මකුලෝ ඉන්නවා හරි මේ කියලා අතපතු ගන්න කයින් එක නෙවෙයි තියෙන්නේ. ඒ වැඩේ කරනකොට ඒ සත්තු ඉන්නවා නම් ඉන්න ඉඩ තියෙනවා නම් හානියක් නොවෙන්නත් ඕනේ. වැඩේ මේ මොනවද කෙරෙන්නත් ඕනේ. ඒකට උපහාසයක් විදිහට කියනවා බාරංග උපාසක මහත්තයා ගියාලු මේ අනුරාධපුරේ. වටවන්දනා ගිය වෙලාවේදී රෑ ඉතින් බොහොම සද්ධාවන්තල ඒ මනුස්සයා බුදිය ගන්න හදනකොට රුවන්වැලි සෑයට ඔළුව දාලා බුදිනකොට ටික වෙලා කරන කල්පනාව. ඒක මේ වැටේ ලංකාරාමිනේ තියෙන දැන් ඒකට කකුල් දෙක දාපුවම ඒකට අකුසල් සිද්ධ වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ඔළුව දාලා බලනකොට දැනනවලු යා ඒ වැටේ දැන් ජයසිත් මහතුම අඳුර වැඩ ඉන්නවා. ඒක කරන්නත් බෑ. අනිත් පැත්තට දානකොට තව විහාරයක්. ඉතින් හැම පැත්තම විහාර නිසාම යහිතාගත්තලු එහෙනම් හිතගෙන ඉන්න එක තමයි කරන්නේ. හිතගෙන ටිකක් යනකොට බලලා යට නාග ලෝකේ තියෙනවා ඒකෙත් තියෙනවා විශාල වැඩ වර්ගයක් කියලා.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 හොඳට හීලින් එහෙනම් මේ මතක ශක්තිය තියාගෙන හොඳට පෞ ජීවිතය ගත කරන්නේ කොහොමද සතුටුමත් වෙලා. හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්නේ කොහොමද සතුටුමත් වෙලා. හොඳට ආර්ථිකය හදාගන්නේ කොහොමද සතුටුමත් වෙලා. ඕක තමයි භාවනා කියන්නේ. සරුවචනන්තේ හිටියනම් කෝටුමස් කරනවා. කෝටුමස් කරනවා අල්ලගෙන තොපි මගේ ධර්මයක් අරගත්තද වවාගෙන කන්නේ. අහුවෙන්නේ නැහැ. හොඳට කියලා බලන්න සූත්‍ර පිටකේ කිසිම තැනක අහුවෙන්න කියලා නෑ. ඒක දේශනා කළා තියෙනවා පුතුම ක්‍රමයකට දේශනා කළා තියෙන කරපාන කරපාන කරපාන කරපාන යන්නේ. කිසිම තැනක නෑ ටැග් ගහින්න තැන. නතරල ඉන්න තැනක් පෙන්නලා නෑ. ඒ තරම්ම ශීක්‍රයෙන් පරිණාම වෙන දෙයක විපරිණාම වෙන දෙයක ඔබ ඉන්න මෙතනයි මෙච්චරක් ඇවිල්ලා තියෙනවා තාම මෙච්චරක් යන තියෙනවා මේ ටික කරපන් කියනවා මිසක්කා අපි හැදුවට මේ ශාසනයේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ බුද්ධිය ගන්නවක්වත් läගලා ඉඳවත් තරක් නැහැ.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 අපේ නොදෙන මනස දියුණු මනසත් එච්චරයි හැබැයි. කොයි අතර පණියක් ගන්නෑ. අන්න මේ වෙලේ තත්ත්වයක් දී ඇති විදිහ කෙනෙකුට ජීවන රටාවක් හදන්න ඕන. ප්‍රතිපත්තියක් හදන්න ඕන. සදාචාරයක් හදන්න ඕන. සමාජයක් හදන්න ඕන. එයාට සිද්ධ වෙනවා මේක ඒ සම්පූර්ණ අහඹෙට ඉඳ තියලා බෑ. මේ මෙහෙවීමක් කරන්න ඕනේ.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 හිතට සියල්ලම ගන්න බෑ. ඒ ඒක මනුස්ස මනසේ දී ඇති සාධකයක්. විචලි සාධක රාශියක් තියෙනවා ඔක්කොම ගන්න බෑ. ගැනීම සඳහා තේරීමක් කරන්න වෙනවා. ඒ තේරීම කරන දෙයක්ද කරන දෙයක්ද කියන මතේදී සියල්ල කෙරෙන දෙයක් නම් සතරබඩදහල් දෙයයන් ආංශය විසින් තමයි මේක තීන්දුව කරන්න කියන එකයි දේව බලදා දේව අධිලි කට්ටිය කෙරුවේ. සියල්ලම Tamanda කරන්න පුළුවන් නම් එහෙම දෙයක් මේ සංසාරේ නැහැ. අපි යටයි.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 විතක් කරනද උපාසක මහත්තයෙක් එන්න කියනවා. නැත්නම් උපාසිකාවක් එන්න කිව්වොත් එක එක නම් වුණ බලනවා කවුද එන්නේ කියලා. විතක් කියන හරියට යමක් කරනවා නම කියලා කතා කරනවා. එතකොට මේ විතක්කේ නම කියනකොට හිත එයත් එක්ක එයා මේ පැත්තට හිත නමනවා වගේ මේ හිතත් ඒකට යනවා ඒකට මානසිකාරය කියලා කියනවා. මේ ක්‍රියාවලියට දෙන විධානයට කියනවා චේතනාව කියලා. ඒක මං කල්ලාතුව මම ගත්ත චේතනාවට එහා ඒකට යටත් වෙන කෙනා. අන්නේ වැඩ තුනේදී මානසිකාරය විතක්කේ සහ චේතනා තුන කොහොමද වෙන් කරන්න කියලා අහුවොත් මේ පාවොක්සයිඩෝ චිත්‍රයක් අඳලා පෙන්නනවා. රෝවිං බෝට් සීන් අර මේ තරඟ වලට පදින හබල් ගන්න 10 දින පාරතනික දෙකතුලා ටීම් එක වැඩ කළා හබල් ගාලා පදින මොනවද වැඩ කියන්නේ රෝවිං. එක එක රෝව කෙනෙක් විතක්කේ වාගේ. රඩර් එක මානසිකාරය වාගේ. ටීම් ලීඩර් චේතනාව වාගේ. ටීම් ලීඩර් තමයි ඔක්කොම ලීඩ් කරන්නේ. යා ඉස්සරහම ඉන්නේ බෝට්ටුවේ. එයා තමයි කියන්නේ රඩර් එක වැඩ කරන එක්කනට ඇන්ගල් එක ගන්න ඉන්නේ. හැබැයි එනර්ජි එක දෙන්නේ රෝ කරන අය. ඒගොල්ලෝ දිගටම රෝවින් රෝවින් රෝවින් රෝවින් තමයි අර විතකේ කරන එක නම් ඒගොල්ලෝ නැගිටවල තියන හරි යම් අපි යම් කියලා උනන්දුත් කරනවා. රඩර් එකේ ඉන්න මනුස්සයට කියනවා එල්ලෙට ගන්නයි කියලා. ඒකත් බලනවා. හැබැයි එයා රෝ කරන්නේ සමානලාට. විතක්කේ කියලා කියන්නේ රෝව කෙනෙක් තමයි. පිටිපස්සෙන් එක කරන තමයි මනසිකාරය. එයා තමයි අවරපෙත්ත හරවන්නේ. ඉතින් ඒ කාරණා දන්නවනම් අපිට පුංචි 100 ප්‍රතිශතයක් එනවා. අඩු ගානේ ඇස් දෙක වහලා කන සද්දින් නැතුව නාසයට දිවට මුකුත් නොදී කයමුත් මොනවත් නොකර හුස්මට එන්න ඇරලා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 සුභේ බලන හැටි දන්න. සුභා සුභ දෙක බලන හැටි දන්න නිසා නිමිත්ත මොකක් වුණත් උන්වහන්සේ සුවයක්පත්. කවුරු බොන බහුරු කෝල නැවත් එහෙම නැත්නම් අපේ සිංහල කියමනක් තියෙනවා කියන්නා කෙසේ කියවත් අහන්නා සී බුද්ධියෙන් ඇසී සිටු කියලා. එහෙමනම් හැමදේම ධර්මේ තියෙනවා. මුද්දට මම මතක කළ ගුණ හොල්පේ බැන්නත් ඔන්න තද වෙච්චාම හැටි කියලා හරි තේරෙනවා.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 කොච්චර ඉක්මනට ඒ නගරවල පිස්සන් කොටවල ඇඳවල් ගන්න වැඩි වෙනවද කියලා දන්නවද? කොච්චර ඒ නගරවල ස්පිරිතාල වල ඇඳවල් ගන්න වැඩි වෙනවද කියලා දන්නවද? කොච්චර පොලිසිය රික්‍රූට් කරනවද කියලා දන්නවද? ඔසාර පේන ලස්සන ෆොටෝ වලකට කැමරෙන් ගහගෙන අපි හිතනවා දිනුම් කියලා. මානසික ආරෝග්‍ය එක දන්නවනම් බුදුරජාණන් කියන ඔය බාහිර හදලා කවදාකවත් අගතුවක් වෙන්නේ නැහැ. උඹේ මානසික ආරෝග්‍ය කරු කරගන්නේ නැත්නම් අපි කියන්නේ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 පාදයට යතකල හැක්කක් තියෙන්නේ එකම සතමනුසයා. මානසිකාරයේ චෛතසිකයේ පාණයට යටකත හැකි එකම සර මනුෂයා දෙයියන්වත් බෑ බ්‍රහ්මෙන්වත් බෑ තිරිසනෙකුටවත් බෑ යක්ෂයෙකුටවත් බෑ ප්‍රේතයෙකුටවත් බෑ එහෙව් මනුෂයේ පෙරේතය වාගේ තිරිසන් වාගේ අර අරමුණු දිගේ දුවනවා නම් ඒක තමයි බුදුහාමුදුරුවෝ භාගයට hina වෙලා බලන්නේ අනේ අනේ බුද්ධෝත්පාද කාලයක් කියලා අනේ manussත්ව භාවයක් කියලා අනේ ෂණ සම්පත්තිලා ඔක්කොම දුන්නට පස්සේ තාම මේ බාහිර සැප වෙනවා. බාහිර සැප ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි තියෙන්නේ. සුවයක්ත වෙන්න නම් මෙන්න මේ මානසික කාර්යයක් නැත්නම් ඒකට උදව් කරන විතක්කේ එහෙම නැත්නම් ඒකට තව දිගට යනකොට ඇති වෙන චේතනා දිහා කිසිම දෙවන්නේක් වගේ දෙන්නේ නැහැ.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 චිත්‍රයක් ඇඳයි කියලා නමුත් මම හිතනවා මේක ඇති කෙනෙකුට මේ ගැන ටිකක් හොයලා බලලා ඉස්සරහට තොරතුරු හොයාගන්න.